නෑ ඇත්ත වශයෙන්ම දෙකම බොරුවක්. ඒ කියන්නේ අපි කවදාවත් අපිට කවුරුත් පාවිච්චි කරන්න ඕනේ අපි කිසියම් අපේ මතවාදයක් තියෙනවා රට තුළ ඒ වගේම අපේ නමක් තියෙනවා ඒ නිසා කවුරුවත් පාවිච්චි කරන්න අපිට ඕනේ අපි එහෙම කරන්නේත් නෑ ඒකත් බොරුවක්. අනිත් එක මේක නිල වශයෙන් බාර දීලා තියෙන එක. ලේකම්ට බාර දුන්නා. නිල වශයෙන්ම බාර දුන්නා. අපි හැමදිනාටම ඉස්සෙල්ලා තැපෑලෙන් යවුවා. ෆැක්ස් යවුවා. ඊට පස්සේ නිල වශයෙන් බාර දුන්නා. ඒක සම්පූර්ණ බොරුවක් නිල වශයෙන් බාර දෙපුණයි කියන්නේ. ඔන්න දේශපාලන කාගිවත් එහෙම මේ වුමනාමකුත් නෙමෙයි දේශපාලන වාසිකත එහෙමත් එකක් නෙමෙයි. ඒ කියන්නේ අනිත් දෙන්නගේ නම් භාවිතා කර කියන්නේ දිනේශ් කුමාරවර්ධන මහත්මයාගේ විමල් වීරවංශ මහත්මයාගේ නම භාවිතා කළ විදිහටම තමයි මෙයාගෙනමත් භාවිතා කළා තියෙන්නේ. ඒ නිසා ඒක කිසි වෙනසක් නැහැ. අපි එයාගෙනම භාවිතා කරලා අපිට දේවාසි ගන්න උනත් නැහැ ඒවා අපි බලාපොරොත්තුත් නැහැ.